සූත්‍ර ධර්ම විවරණ ධර්මදේශනා මාලාවේ අද දවසට નિયમિત ධර්මදේශනාව විකාශය කරන මොහොත. එතකොට මේ පින්වතුනොත් ධර්මය ශ්‍රවණය කරන්න සැදී පැහැදී ඉන්න අවස්ථාව. ධර්මදේශනාව ආරම්භයේදීම අපි හැමදෙනාම හොඳට සිහියට ගනිමු මේ ලැබිලා තියෙන ජීවිතය බොහෝම කලාතුරකින් ලැබිච්ච ඊටාම වටින අවස්ථාවක් ඔබටත් මටත් මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය හැම කාලෙකම හැම දිනාටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි බොහෝම කලාතුරකින් කෙනෙක්ට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. ඒ අංග සම්පූර්ණ මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක. බුදුබණ ඇහෙන කාලයක්. ඕනෑම තත්වයක් යටතේ නොසැලී ඉන්න පුළුවන් මට්ටමකට තමන්ගේ හිත සකස් කරගන්න පුළුවන් ධර්මයක් ඇහෙන කාලයක්. එවන් කාල සමයක අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයකුත් ලැබිලා ඒ උතුම් ධර්මය ඇහෙන පරිසරයකත් ඉන්න අවස්ථාව ලැබිලා. ඒ පරිසරයේ ඉඳගෙන නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නත් අවස්ථාව ලැබිලා. අපිට නොදැනුණාට පින්වත්නි ඔබටත් මටත් මේ අපි හැම දිනාටම ලැබිලා තියෙන්නේ ඊටාම වටින කලාතුරකින් ලැබෙන දුර්ලභ අවස්ථාවක්. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ අපි හැමදාම සිහිපත් කරගන්නවා වගේ අදත් අපි සිහිපත් කරගමු. මේ වගේ වටිනා අවස්ථාවක් ලැබුණාම අපි හැමෝම එකතු වෙලා කරන්න ඕන වැඩක් තමයි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵල නෙලා ගන්න ඕනේ. ලැබිච්ච මේ වටිනා අවස්ථාවෙන් කරගන්න පුළුවන් උපරිම දේ අපි කරගන්න ඕනේ. එහෙනම් මොකද්ද අපි කරගන්න ඕන මේ උපරිම දේ? මේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. ඒ වගේම ආයි ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ සංසාර ගමන සාර්ථක කරගන්නත් අපි යමක් කරගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. සියලු දුකෙන් අත මිදෙන්න යමක් කරන්න තියනවාද? ඒ දේත් කරගන්න ඕනේ. ඔන්න ඔය කාරණා තුන. මොනවාද කාරණා තුන? මේ ජීවිතය සාර්ථක කර ගැනීම, සසර සුවපත් කර ගැනීම සහ හිත සියලු දුකෙන් අත මිදෙන්න පුළුවන් මට්ටමට තමන්ගේ හිත සකස් කර ගැනීම. ඒ සඳහා කරන්න පුළුවන් හැමදේම අපි මේ ලැබිච්ච වටින දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුල කරගන්න ඕන. එතකොට ඒ දේ කරගන්න නම් මට යම්කිසි සරණක් පිහිටක් අවශ්‍ය වෙනවා. මොකද මට ඒක තනියෙන් කරගන්න බෑ. මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන සියලු දුකෙන් අත මිදෙන වැඩේ මේ ජීවිතෙන් කරන්න පුළුවන් ඒ ඉහළම දේ මට තනියෙන් කරගන්න බෑ. ඒකට මට කාගේ හරි උදව්වක් ඕනේ. සරණක් ඕනේ. ඒ අපිට අවශ්‍ය සරණ ලැබිලා තියෙනවා. බුදු සරණ, දහම් සරණ සහ සංඝ සරණ. ත්‍රිවිධ රත්නයේ සරණ අපිට ලැබිලා තියෙනවා. එතකොට ඒ අවශ්‍ය කරන පිහිට අපිට ලැබිලා තියෙනවා. එතකොට මේ ධර්මදේශනා මාලාව තුළින් විශේෂයෙන්ම අපිට මේ ජීවිතයත් සංසාර ගමනත් සාර්ථක කරගෙන තමන්ගේ හිත ශක්තිමත් මට්ටමට සකස් කරගන්න. සියලු දුකෙන් අත මිදෙන්න පුළුවන් හිත සකස් කරගන්න අවශ්‍ය ධර්මය. ධර්මයේ පිහිට ලැබෙන වටින අවස්ථාවක් මේ ධර්ම දේශනා මාලාව. ලොකු ස්වාමීන් වහන්සේගේ මූලික මෙහෙයවීමෙන් ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ ඉමහත් කැපවීමෙන් බොහෝ දෙනාගේ උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට අපිට ධර්මය අහන්න ධර්මය කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හොඳයි එහෙනම් මේ මූලික කාරණා අපි සිහිපත් කරගත්තා. මේ ජීවිතය ඊටාම වටිනවා. වටින ජීවිතේ කරගන්න පුළුවන් උපරිම දේ කරගන්න අපිට අවස්ථාව ලැබිලා ධර්මය අපිට ඇහෙනවා. එහෙනම් අද දවසේත් අපි નિયમિત සූත්‍ර දේශනාව සාකච්ඡා කරමු. මේ ජීවිතය පාවිච්චි කරලා කරන්න පුළුවන් ඒ ඉහළම ප්‍රතිඵලය අපිට ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය නෙලා ගන්න අද දවසේ මේ ඇහෙන සූත්‍ර දේශනාවෙනුත් අපි අපේ ජීවිතයට අවශ්‍ය කරන දහම් කාරණා එකතු කරගන්න. පින්වත්නි සූත්‍ර ධර්ම විවරණ ධර්මදේශනා මාලාවේ අද දවසට નિયમિત සූත්‍ර ධර්ම විවරණ ධර්මදේශනා මාලාවේ අද දවසට નિયમિત ධර්මදේශනාව චූල මාළුන්ක්‍ය සූත්‍රය. දැන් මේ පින්වතුන්ට මතක ඇති මේ ධර්මදේශනා මාලාවක් දැන් දින ගණනාවක් තිස්සේ අකාණ්ඩව විකාශය වන ධර්මදේශනා මාලාවක තවත් දේශනාවක් අද මේ විකාශය කරන්නේ. එතකොට මේ දේශනා මාලාව තුළින් අපි සාකච්ඡා කරන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන ධර්ම දේශනා. සූත්‍ර දේශනා. එතකොට මේ වෙනකොට අපි සූත්‍ර ධර්ම 62ක් ශ්‍රවණය කරලා අවසానයි අද දවසට નિયમિત මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වන සූත්‍ර ධර්ම 152 අතුරින් 63 වෙනි සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේ දෙවන වග්ගය වන බික්කු වග්ගයේ ඇතුළත් චූල මාළුම්ක්‍ය සූත්‍ර දේශනාව. පින්වත්නි මේ චූල මාළුම්ක්‍ය සූත්‍රය බොහෝම වැදගත් වෙනවා අපිට විශේෂයෙන් මෙන්න මේ කාරණා තියෙන නිසා. මොන කාරණාද? දේශනාව ආරම්භයේදීම වී කතා කරමු මේ චූල මාළුන්ගේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොන වගේ ධර්මයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්නේ මොනවාද? ඔන්න ඒ කාරණා දෙකම ඇතුළත් වන දේශනාව. මං ආයතේ කාරණාව සිහිපත් කරන්න මේ චූලමාලුන්ක්‍ය සූත්‍රය අපි හැමෝටම බොහෝම වැදගත් වෙන්න එක හේතුවක් තමයි මේ සූත්‍රය තුල ඇතුළත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනවාද සහ බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමෙන් වැළකී සිටින්නේ මොනවාද කියන කාරණා. සමහර දේවල් තියෙනවා ඒවා බුදු කෙනෙක් මේ ලෝකයට හෙළි කරන්නේ නැහැ. කොච්චර ඒ ගැන ප්‍රශ්න ඇහුවත් බුදුරජාණන් වහන්සේ ඒ ගැන උත්තර දෙන්න යන්නේ නැහැ. ඔන්න ඒ කාරණා අද අපිට දැනගන්න පුළුවන්. බුදු කෙනෙක් ලොවට පවසන්නේ මොනවාද? සහ පැවසීමෙන් වැළකී සිටින්නේ මොනවාද කියන කාරණාව හොඳට පැහැදිලි කරන සූත්‍රයක් චූල මාළුන්ක්‍ය සූත්‍ර දේශනාව. ඒ වගේම තමයි පින්වත්නි මේ වෙනකොට බුදු පියාණන් වහන්සේ අපාතව ජීවමානව නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාවදාලා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේව අඳුනගන්න බුදුරජාණන් වහන්සේ කොයි වගේ චරිතයක්ද? උන්වහන්සේට තිබුණේ මොන වගේ පෞරුෂයක්ද? ඔන්න ඒ කාරණා අද අපි උන්වහන්සේ අපි අතර ජීවතුන් ජීවමානව නැති නිසා ජීවතුන් අතර නැති නිසා උන්වහන්සේව හඳුනගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ ධර්මයෙන්මයි. එතකොට මේ අද අපි සාකච්ඡා කරන චූල මාළුන්ක්‍ය සූත්‍රය තුල මේ ඇතුළත් කරුණු හොඳට අධ්‍යයනය කරද්දී පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ චරිතයක්ද කියන එක හොඳට අඳුන ගන්න පුළුවන්. මේ දේශනාව සාකච්ඡා කරනකොට හොඳට තේරෙනවා. බුදුරජාණන් වහන්සේගේ පෞරුෂය. උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් හමුවේ ඒ උන්වහන්සේ තුලින් නිරූපණය වෙච්ච පෞරුෂ ගුණාංග හොඳට පිළිදව වෙන අවස්ථාවක් මේ චූල වාලුන්ගේ සූත්‍රය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ තිබ්බ නායකත්වය. උන්වහන්සේ අපි දන්නවා උන්වහන්සේ තනියෙන් නෙමෙයි වැඩවාසය කළේ. උන්වහන්සේ ළඟ බොහෝ ශ්‍රාවක පිරිසක් එකතු වුණා. බොහෝ ශ්‍රාවකයන් එකතු වුණා. එතකොට උන්වහන්සේ ඒ ශ්‍රාවක පිරිසට නායකත්වය සපයද්දී උන්වහන්සේ තුලින් නිරූපණය වෙච්ච මේ නායකත්වය අසහාය නායකත්වය හොඳට දැනෙන සූත්‍රයක් චූලමාලුන්ගේ සූත්‍ර දේශනාව. උන්වහන්සේගෙන් ලැබෙන කල්යාණ මිත්‍රත්වය සහ උන්වහන්සේගේ දේශනා කෞශල්‍යය. ඔන්න ඒ විදිහට අපේ භාග්‍යවතුන් වහන්සේව හොඳට අඳුනගන්න පුළුවන් මේ චූලමාලුන්ගේ සූත්‍රය තුලින්. ඔන්න ඒ කාරණා නිසා පින්වත්නි අදට નિયમિત මේ දේශනාව බොහොම අපිට වැදගත් වෙනවා. එහෙනම් ආරම්භයේම කෙටියෙන් මතක් කරගත්තේ මේ චූල මාළුන්ක සූත්‍රය අපට වැදගත් වෙන්න විශේෂ හේතු කීපයක් අතරින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මොන වගේ දෙයක්ද ලෝකයට දේශනා කරන්නේ කියලා අඳුන ගන්න පුළුවන් මේ දේශනාවේ සහ බුදුරජාණන් වහන්සේ නමක් පිළිතුරු දීමෙන් වැළකී සිටින්නේ මොන වගේ දේවල් වලටද? බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රකාශ කිරීමෙන් වළකින්නේ මොන වගේ දේවල්ද කියලත් මේ දේශනාවෙන් මේ සූත්‍රයෙන් අඳුන ගන්න අවස්ථාව තියෙනවා ඊට අමතරව බුදුරජාණන් වහන්සේව අඳුන ගන්නත් අවස්ථාවක්. උන්වහන්සේගේ පෞරුෂය, නායකත්වය, උන්වහන්සේගෙන් ලැබෙන කල්යාණ මිත්‍රත්වය ඔන්න ඔය කාරණා හොඳට නිරූපණය වෙන සූත්‍රයක් අදට નિયમિત මේ චූල මාළුන්ගේ සූත්‍රය. හොඳයි අපි එහෙනම් දේශනාවේ අන්තර්ගතය පිළිවෙලින් සාකච්ඡා කරමු. පින්වත්නි චූල මාළුන්ගේ සූත්‍රය ඊටාම වැදගත් වෙන්න බලපාන මූලික හේතු අපි සාකච්ඡා කළා. දැන් පිළිවෙලින් සූත්‍රය කතා කරද්දී ඔන්න බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච අවස්ථාවක්. යම්කිසි සිද්ධියක් තමයි මේ දේශනාවට මූලික වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට එක්තරා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම සඳහන් වෙනවා මාළුන්ක්‍ය පුත්ත ස්වාමින් වහන්සේ. දැන් මේ අදට නියමිත සූත්‍ර දේශනාවේ නමත් චූල මාළුන්ක්‍ය සූත්‍රය. එතකොට මේ දේශනාවට මේ සූත්‍රයේ නම යෙදিলা තියෙන්නේ මේ තෙරුන් වහන්සේ නිසා. තෙරුන් වහන්සේ නමක් ගැන මේ දේශනාවේ සඳහන් වෙනවා මාළුන්ක්‍ය පුත්ත ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේට ඒ ආසන්නයේ වාසය කළේ උන්වහන්සේ දවසක් විවේකීව ඉන්නකොට හුදේකලාව විවේකීව ඉන්නකොට උන්වහන්සේට යමක් සිහිපත් වෙනවා මොකද්ද මතක් වෙන්නේ උන්වහන්සේට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ සමහර දේවල් වලට උත්තර දෙන්නේ නැහැ. සමහර අය ප්‍රශ්න අහනවා මේ ලෝකේ තියෙන එක එක දෘෂ්ටි මේ ලෝකය සදාකාලිකයිද? දැන් දේශනාවේ සඳහන් වෙන්නේ ලෝකය ශාස්වතද? ශාස්වතය කියන්නේ සදාකාලිකයිද? අශාස්වතද? මේ ලෝකය සදාකාලික නැද්ද? සමහර අයට තියෙන ප්‍රශ්න. මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ ලෝකය සදාකාලිකයිද? සදාකාලික නැද්ද? ඒ වගේම මේ ලෝකේ කෙලවරක් තියනවද? මේ ලෝකේ කෙලවරක් නැද්ද? ජීවය සහ ශරීරය කියන්නේ එකක්ද? එහෙම නැත්නම් ජීවය සහ ශරීරය කියන්නේ දෙකක්ද? ඔන්න ආදී වශයෙන් මේ ලෝකේ තියනවා සමහර අයගේ එක එක දෘෂ්ටි මතවාද බුදුරජාණන් වහන්සේ මේවට උත්තර දෙන්නේ නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේට තනියෙන් ඉද්දි කල්පනා වෙච්ච දේ. සමහර ප්‍රශ්න තියෙනවා බුදුහාමුදුරුවෝ ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ඒකට මම කැමති නැහැ. මේ ස්වාමීන් වහන්සේ කැමැත්තෙන් ඉඳලා නැහැ මේ බුදුරජාණන් වහන්සේ ලෝකයට කෙලවරක් තියනවද කෙලවරක් නැද්ද? මේ ලෝකය සදාකාලිකයිද? සදාකාලික නැද්ද? ඔන්න වගේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දීමෙන් වැළකී සිටීම ගැන මේ ස්වාමීන් වහන්සේගේ හිතේ තිබිලා තියෙන අකමැත්ත. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මම බුදුරජාණන් වහන්සේ කියලා මේ ගැන අහන්න ඕනේ. මේ ලෝකය ඇත්තටම සදාකාලිකයි. සදාකාලික නැද්ද? මේ ලෝකයට කෙලවරක් තියෙනවා. කෙලවරක් නැද්ද? ඔන්න ඒ ප්‍රශ්න මම බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා අහන්න ඕනේ. මම ඒ ගැන අහද්දී බුදුරජාණන් වහන්සේ හරියට උත්තර දුන්නේ නැත්තම් මම මේ පැවිද්ද දාලා යනවා. හැබැයි උත්තර දුන්නොත් මේ ලෝකේ සදාකාලිකයිද? සදාකාලික නැද්ද? මේ ලෝකයට කෙලවරක් තියනවද? කෙලවරක් නැද්ද? ජීවය සහ ශරීරය කියන්නේ එකක්ද දෙකක්ද? ඒ වගේම කෙනෙක් මරුණට පස්සේ ආයි ඉපදෙනවද? ඉපදෙන්නේ නැද්ද? ඔන්න ඒ වගේ ප්‍රශ්න මං ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. උන්වහන්සේ උත්තර දුන්නොත් මං තව දුරටත් පැවිද්දේ ඉන්නවා. උන්වහන්සේ ළඟ. හැබැයි උන්වහන්සේ මේවට උත්තර දුන්නේ නැත්නම් මම පැවිද්ද දාලා යනවා. ඔන්නෝම මේ ස්වාමීන් වහන්සේට කල්පනා වුණා. අපි බලමු භාග්‍යතුන් වහන්සේ ළඟට මේ ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ මොන වගේ උත්තරයක් ලැබෙයිද? පින්වත්නි මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේගේ මේ දෘෂ්ටිය තියෙන අය අදත් ඉන්නවා. මම උදාහරණයක් කියන්නම්. මේ මට ලැබිච්ච අත්දැකීමක් එක්තරා දවසක ගුරුවරයෙක් අපිට උගන්වපු ගුරුවරයෙක් මේ බොහෝම කාලයකට කලින් සිද්ධ වෙච්ච දෙයක් මම ගිහි කාලේ මේ ගුරුවරයා දවසක් මාත් එක්ක කතා කළා ඒ ගුරුවරයා දැනන් හිටියා මම දහම් පොතපත ඇසුරු කරන කෙනෙක් බණ අහන කෙනෙක් කියලා දැනගෙන හිටියා ඉතින් මේ ගුරුවරයා මගෙන් ඇවිල්ලා ඇහුවා මොකක්ද ඇහුවේ ඇත්තටම අපි මේ ලෝකේ ඉපදුනේ කවද්ද මේ ලෝකේ අපි මුලින්ම ඉපදෙන්නේ නැද්ද කවද්ද? දැන් මේ පින්වුතුන්ටත් ඔය වගේ ප්‍රශ්න ඇති. ඇත්තටම මම මේ සංසාරයට වැස ගන්න ඇත්තේ මුලින්ම මොන වගේ සත්වයක් විදිහටද? ඔන්න ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ඒ වගේ මේ ගුරුවරයා සඳහන් කළා ඔන්න ඔය ප්‍රශ්නයට බුදුදහමෙන් උත්තරයක් මට දුන්නොත් එදාට මම බුදුදහම පිළිගන්නවා. නැත්තම් මම පිළිගන්නේ නැහැ. මේ සත්‍ය අත්දැකීමක්. එහෙම ගුරුවරයෙක් මගෙන් ඇහුවා දවසක්. ඉතින් මට එදා ඒ ගැන උත්තර දෙන්න තරම් ධර්මයේ ඇසුරක් තිබුණේ නැහැ. නමුත් මට මේ දේශනාව මේ සූත්‍රය කියවද්දී ඒ ගුරුතුමාව මතක් වුණා. දැන් මේ මාළුම්කේ පුත්ත තෙරුන් වහන්සේටත් ඇති වෙලා තියෙන මේ වගේ දෘෂ්ටියක්. ඒ වගේ අදහසක්. ඇයි මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැත්තේ? මොනවාද ප්‍රශ්න? ලෝකයට මේ ලෝකය සදාකාලිකයිද? එහෙම නැත්නම් මේ ලෝකය සදාකාලික නැද්ද? ඒ වගේම මේ ලෝකයට කෙලවරක් තියනවාද? දැන් අද බොහෝ දෙනා හොයන කාරණා නෙමේ. මේ ලෝකෙට ඇත්තටම කෙලවරක් තියනවාද? කෙලවරක් නැද්ද? ඒ වගේම ජීවය සහ ශරීරය කියන්නේ එකක්ද? දැන් පින්වත්නි අපිටත් මේ ප්‍රශ්න සමහරලාට ඇති වෙලා තියෙනවා. මේ ජීවය මේ පණ සහ අපේ මේ ශරීරය කියන්නේ දෙකක්ද එකක්ද ඒ වගේම සත්වයා මරුණට පස්සේ ඉන්නවද එහෙම නැත්නම් මරුණට පස්සේ සත්වයා නැද්ද මරුණට පස්සේ මොකක් මුකුත් වෙන්නේ නැද්ද සත්වයෙක් කියලා කෙනෙක් නැද්ද සහ මරුණට පස්සේ සත්වයා නැත්තේත් නැද්ද ඔන්න සත්වයා මරණින් මතු නොමැවෙයි නොවන්නේ නොවේ. ඔන්න ඒ වගේ සත්වයා මරණින් මතු වන්නේත් වෙයි නොවන්නේත් වෙයි. ඔන්න ඒ වගේ ප්‍රශ්න වලට බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ නැහැ. ඒකට මම කැමති නැහැ. මේ ස්වාමීන් වහන්සේට කල්පනා වුණේ. මම බුදුරජාණන් වහන්සේගෙන් කියලා මේ ප්‍රශ්න ටික දැන් අහන්න ඕනේ. අහද්දි මට උත්තර දුන්නොත් මම පැවිද්ද ඉන්නවා උත්තර දෙන්නේ නැතුව වැලකීලා හිටියොත් මම මේ පැවිද්ද දාලා යනවා බුදුරජාණන් වහන්සේව දාලා යනවා මෙහෙම කල්පනා කරු මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ඔන්න ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට විස්තරේ කියනවා බුදුරජාණන් වහන්සේ මම තනියෙන් විවේකීව ඉන්න වෙලාවේ මට මෙහෙම කල්පනා වුණා. සියලු විස්තරේ කිව්වා. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරනවා දැන් මේ දේශනාවේ සඳහන් වෙනවා ඒ කාරණා සවේ භගවා ජානාති සස්සතෝ ලෝකෝති සස්සතෝ ලෝකෝති මේ භගවා ව්‍යාකරෝතු බුදුරජාණන් වහන්සේ මේ ලෝකය සාස්වතයි කියලා දන්නවද මේ ලෝකෙට කෙලවරක් තියෙනවා කියලා ඔබ වහන්සේ දන්නවද? එහෙම නැත්තම් ඔබ වහන්සේ දන්නව නම් ඒ ගැන මට කියන්න. ඔන්න. කෙලින්ම මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මුලින්ම Tamanට මෙහෙම කල්පනා වුණා කියලා සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ ඕන අර ප්‍රශ්න ටික අහනවා. දැන් මෙයාගේ හිතේ තියෙන්නේ මේ ප්‍රශ්න වලට බුදුහාමුදුරුව හරියට උත්තර දුන්නොත් මම පැවිද්ද ඉන්නවා. මම මේ අහන ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්තම් මම පැවිද්දෙන් යනවා. බුදුරජාණන් වහන්සේ ළඟින් ඉවත් වෙනවා. එහෙම හිතාගෙන ඔන්න ප්‍රශ්න ටික අහනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඇත්තම සදාකාලිකයිද? ඔය විදිහට ප්‍රශ්න මාලාවම ඇහුවා. ඒ ප්‍රශ්න ටික අහද්දී මේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඔබ වහන්සේ මේ ගැන දන්නවා නම් මට කියලා දෙන්න. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කෙලින්ම කියන්නේ. එහෙම සඳහන් වෙනවා දේශනාවේ. දැන් මේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ඔබ වහන්සේ දන්නවා නම් කියන්න මේ ලෝකය ඇත්තටම සදාකාලිකයි. දිගින් දිගටම පවතින ලෝකයක්ද මේ? එහෙම නැත්නම් සදාකාලික නැද්ද? ඔබ වහන්සේ දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා ඍජුවම පිළිතුරු දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔය විදිහට අර ප්‍රශ්න ටිකම අහනවා. මොනවාද ප්‍රශ්න? මේ ලෝකය සදාකාලිකයිද? සදාකාලික නැද්ද? මේ ලෝකයට කෙලවරක් තියනවද? මේ ලෝකයට කෙලවරක් නැද්ද? ජීවියත් ශරීරයත් එකක්ද? එහෙම නැත්නම් ජීවය සහ ශරීරය කියන්නේ දෙකක්ද? සත්වයා මරණින් මත්තේ ඉන්නවද? එහෙම නැත්නම් මේ ලෝකේ සත්වයා මරුණට පස්සේ නැද්ද? සත්වයා මරණින් මතු ඉන්නවා සහ ඔන්න වන්නේත් වෙයි නොවන්නේත් නොවේ. සත්වයා මරණින් මතු වන්නේත් වෙයි නොවන්නේත් වෙයි. සත්වයා මරණින් මතු නොම වෙයි නොවන්නේ නොවේ. ඔන්න ප්‍රශ්න මාලාව වහනවා. ඒ ප්‍රශ්න එක එකක් අහද්දී මේ මාළුන්ගේ පුත්තු ස්වාමින් වහන්සේ විමසනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දන්නවනම් මට මේවට පිළිතුරු ලබා දෙන්න දන්නේ නැත්නම් දන්නේ කියලා ඍජුව පිළිතුරු දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඔන්න බුදුරජාණන් වහන්සේට එල්ල වෙන අභියෝගයක් අපි බලමු මේ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේගේ හැසිරීම කොයි වගේ වෙයිද ඉතින් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා පින්වත්නි හරීම පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ පෞරුෂය හොඳටම පේන තැන. මේ අභියෝගයේ එල්ල වෙද්දී උන්වහන්සේ වොන්න බලන පිළිතුරු ලබා දෙන ආකාරය උන්වහන්සේ ප්‍රශ්නවලට කේල්ලේ පිළිතුරු නොදී මෙන්න මෙහෙම අහනවා. මේ මාළුන්ගේ පුත් ස්වාමින් වහන්සේ අභියෝගය එල්ල කරපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා මාළුන්ගේ පුත් මං ඔයාට කවදා හරි ප්‍රකාශයක් කළාද මම ඔයන් ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. ඔයා මල් ළඟ පැවිදි වෙන්න. මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා මාළුන්ගේ පුත්ත මම ඔයාට කවදා හරි කිව්වද ඔයා මල් ළඟ පැවිදි වෙන්න මම ඔයාට ඔන්න ඔය මේ ලෝකේ සදාකාලිකයිද සදාකාලික නැද්ද මේ ලෝකේට කෙලවරක් තියනවද කෙලවරක් නැද්ද ආදී වශයෙන් ඔයා ওই ප්‍රශ්න ටිකක් අහනවානේ ඔය ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම්. ඔයා මල් ළඟ පැවිදි වෙන්න කියලා මම ප්‍රකාශයක් කළාද කියලා අහනවා. ඒ වෙලාවේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ එහෙම කතාවක් කවදාවත් කියලා නැහැ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ අහනවා ඔයා හරි මට කවදා හරි කිව්වද වහන්ස මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. බුදුහු මට ලෝකය ලෝකයේ ශාස්ත්‍රයයි හෝ ආදී ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නේය. ඔන්න. ඒ වගේම අහනවා භාග්‍යතුන් වහන්සේ දැන් මුලින්ම ඇහුවා මාළුන්ගේ පුත්ත ඔය ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම්. ඔයා මල් ළඟ පැවිදි වෙන්න කියලා. ඔයා පැවිදි කරගන්නකොට මම එහෙම ප්‍රකාශයක් කළා. නෑ භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම මාළුන්ගේ පුත්ත ඔයා හරි මට කිව්වද මම ප්‍රකාශයක් නොකලා වුණත් ඔයා හරි මට කිව්වද භාග්‍යතුන් වහන්සේ මට මේවට උත්තර දෙන්න මං ඔබ වහන්සේ ළඟ පැවිදි වෙන්න. ඉතින් ඒ වෙලාවෙත් කියනවා මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ වහන්ස තෙල නොවේමය. නෑ භාග්‍යතුන් වහන්සේ එහෙම අපි අතර සංවාදයක් තිබ්බේ නෑ. එහෙනම් ඔය ප්‍රශ්න අහන එකේ තේරුම මොකද්ද? ඔන්න. දේශනාවේ සඳහන් වෙන්නේ මෝග පුරුෂ කියලා භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමින් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ. ඒක සිංහල අර්ථ තියෙන්නේ තුච්ච පුරුෂය. භාග්‍යතුන් වහන්සේ අපි දන්නවා සාමාන්‍ය කෙනෙක්ට නරක වචනයෙන් එහෙම ආමන්ත්‍රණය කරන්නෙම නැහැ. කිසිම අවස්ථාවක එහෙම කරන්නේ නමුත් ඇතැම් අවස්ථාවක උන්වහන්සේ ද්වේෂ හිතක් ඇතිව නෙමෙයි කෙනෙක් පිළිබඳ තරහ හිතකින් නෙමෙයි නමුත් ඊටාම පහත් විදිහට හැසිරෙනකොට මෝග පුරිස කියලා අමතලා තියෙනවා. උන්වහන්සේගේ හිතේ ද්වේෂයක් හටගන්නේ නැහැ. සියලු කෙලෙස් ප්‍රහීනයි. නමුත් ඇතැම් අවස්ථාවල ඊටාම පහත් විදිහට හැසිරෙන ස්වාමින් වහන්සේලාට පවා එහෙම ආමන්ත්‍රණය කරනවා උන්වහන්සේ මෝග පුරිස තුච්ච පුරුෂය කියන වචනේ. ඉතින් උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ එහෙම අමතල අහනවා කවදාවත් අපි දෙන්න අතර එහෙම සංවාදයක් තිබ්බේ නැහැ. ඔයා මල් ළඟ පැවිදි වෙන්න මම ඕවට උත්තර දෙන්න. එහෙම සංවාදයක් තිබ්බේ නැහැ. එහෙනම් දැන් මොකද්ද මේ අහන ප්‍රශ්නේ තේරුම? දැන් මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ මොකක්ද ඇහුවේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට මේවට උත්තර දෙන්න මේවට උත්තර දුන්නොත් මම ඔබ වහන්සේ ළඟ දිගටම පැවිදි වෙලා ඉන්නම් උත්තර දුන්නේ නැත්නම් මම පැවිද්දෙන් යනවා ඒකනේ ඇහුවේ ඒක තමයි බුදුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශයක් විදිහට කළේ ඉතින් බුදුන් වහන්සේ අහනවා අපි කලින් එහෙම එකගතාවකට ඇවිල්ලා නැහැ කෙලින්ම අහනවා බලන්න භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ඇසූ පමණින් ඒ වචනයට අවනත වුණේ නැහැ. උන්වහන්සේ ඊටාම විවෘතයි. ඊටාම විවෘතව අදහස් දක්වනවා. උන්වහන්සේ කිසිම වචනයකට සැලෙන්නේ නැහැ. බලන්න උන්වහන්සේගේ පෞරුෂය හොඳට පේන තැන. ඒ ප්‍රශ්නෙට කේල්ලේ උත්තර දෙන්න ගියේ නෑ උන්වහන්සේ අහනවා අපි දෙන්න අතර ඔයා පැවිද්දේ ඉන්නවාද නැද්ද කියන එක මේ ප්‍රශ්නවලට උත්තර දීම මත තීරණය වෙන්න ඕනේ කියලා එකඟතාවක් අපි අතර තිබ්බේ නැහැ. එහෙනම් කලින් එහෙම එකඟතාවක් තිබ්බේ නැත්නම් මොකද්ද මේ දැන් අහන මේ කරන ප්‍රකාශයේ තේරුම මොකද්ද කියලා අහනවා. ඉතින් ඔන්න ඒ වෙලාවේ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තවදුරටත් සඳහන් කරනවා දැන් පින්වත්නි අපිට උනත් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඇයි මේ බුදුරජාණන් වහන්සේ මේවට එකෙල්ලේ උත්තර දෙන්නේ නැත්තේ? මේ මාළුන්ගේ පුත්තු ස්වාමින් වහන්සේ අහන ප්‍රශ්න වලට උත්තර නොදී මෙහෙම භාගතුන් වහන්සේ ප්‍රකාශ කරමින් ඉන්නේ ඇයි? උන්වහන්සේ ඒකට හොඳට උත්තරක් දෙනවා. ඔන්න දැන් අපිට හොඳට දැනගන්න පුළුවන් ඇයි මේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකය සදාකාලිකයිද? මේ ලෝකය සදාකාලික නැද්ද? මේ ලෝකෙට ඇත්තටම කෙලවරක් තියනවද කෙලවරක් නැද්ද? ඔහොම අහන ප්‍රශ්න වලටයි භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්නේ නැත්තේ. මේ දේශනාවේ ඒකත් හොඳට තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ හැමදේම දන්න සියල්ල අවබෝධ කරගත්ත උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේගෙන් කවුරු හරි ගිහිල්ලා අහනවා මේ ලෝකෙට කෙලවරක් තියනවාද? මේ ලෝකේ සදාකාලිකයිද? ජීවය සහ ශරීරය කියන්නේ එකක්ද දෙකක්ද? සියල්ල දන්නා බුදුන් වහන්සේ ඇයි මේවට උත්තර දෙන්නේ නැත්තේ? දන්නේ නැති නිසාද? ඔන්නෝම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ සූත්‍රයේම භාග්‍යතුන් වහන්සේම ප්‍රකාශ කරනවා. ඒ වගේ ප්‍රශ්න කවුරු හරි ඇහුවොත් ඇයි භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්නේ නැත්තේ කියන කාරණා. අපි බලමු සූත්‍ර දේශනාව ඇතුළත් වෙන විදිහට. යමෙක් යම්තාක් බුදුහු මට ලෝකේ ශාස්ත්‍රයයි හෝ ප්‍රකාශ නොකෙරෙත් නම් ඒතාක් මම බුදුන් කෙරෙහි බඹසර නොවේසී කියානම් එය බුදුහිමි විසින් ප්‍රකාශ නොකරන්නේම වන්නේ. එකල්ලියේ පුද්ගල කරුඩිය කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ඊට කලින් යම්කිසි ප්‍රකාශයක් කරනවා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා ඔන්න හොඳට අහගෙනමු මුලින්ම අර වගේ ප්‍රශ්න භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවාම උත්තර නොදෙන්න හේතුව කියන්න කලින් උන්වහන්සේ මුලින්ම කියනවා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා යම්කිසි පුද්ගලයේ බුදුරජාණන් වහන්සේ කවදා හරි මේ ලෝකයට කෙලවරක් තියනවද? කෙලවරක් නැද්ද? මේ ලෝකේ සදාකාලිකයිද? සදාකාලික නැද්ද? ආදී වශයෙන් මේ ප්‍රශ්න වලට උත්තර දෙනකම් මං උන්වහන්සේ ළඟ පැවිදි වෙන්නේ නැහැ. අර මම මුලින් මතක් කළේ පින්වත්නි එක්තරා ගුරුවරයෙක් දවසක් මට කිව්වා මේ ලෝකේ මම මුලින්ම ඉපදුනේ කොහොමද? මේ ලෝකේ කෙනෙක් මුලින්ම පහළ වෙන්නේ මොන වගේ සත්වයක් විදිහටද? අන්න ලෝකෙට කෙලවරක් තියනවද නැද්ද? ඔය වගේ ප්‍රශ්නනේ ඔය. ඒ ප්‍රශ්නෙට බුදුදහමෙන් උත්තරයක් නොලැබුණොත් මම එතකම මේ බුදුදහම පිළිගන්නේ නැහැ කියලා තමයි එදා ඒ ගුරුවරයා ප්‍රකාශයක් විදිහට කළේ. මම හිතන්නේ ඒකට ඔන්න හොඳ පිළිතුරක් ලැබෙනවා අද දේශනාවෙන්. සමහර විට අපිටත් මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඇයි බුදුහාමුදුරුව මේ ලෝකය ගැන මේ ලෝකය කෙලවරක් තියෙන තැනක්ද නැති තැනක්ද මේ ලෝකය සදාකාලිකයිද නැද්ද වගේ ප්‍රශ්න වලට උත්තර නොදී ඉන්නේ ඇයි කියන එක හොඳට තියෙනවා මේ දේශනාවේ. උන්වහන්සේ සඳහන් කරනවා යම්කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවා බුදුන් වහන්සේ ওই ප්‍රශ්න වලට උත්තර නොදෙන තාක් මම මේ ශාසනය පැවිදි වෙන්නේ නැහැ. එහෙම හිතාගෙන ඉන්නවා. බුදුන් වහන්සේ උත්තර දෙනවා කවදාවත් ඒ දේ නම් වෙන්නේ නැහැ මගේ අතින්. මං කවදාවත් ওই ප්‍රශ්නට උත්තර දෙන්න යන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් හිතාගෙන හිටියොත් බුදුන් වහන්සේ මේ ලෝකයට කෙලවරක් තියනවද නැද්ද ආදී වශයෙන් මේ ප්‍රශ්න වලට උත්තර දෙනකන් මම පැවිදි වෙන්නේ නැහැ. මම බුද්ධ ශාසනයට එකතු වෙන්නේ නැහැ. කියලා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවද? එයාගේ ජීවිතය ගෙවිලා යනවා. එයා මැරෙනවා. නමුත් බුදුන් වහන්සේ නමක් ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ උපමාවක් සඳහන් කරනවා කවුරු හරි කෙනෙක් කොයි වගේද කියනවනම් මෙන්න මේ වගේ. කවුරු හරි කෙනෙක් විස සහිත හීයක් වැදිලා ඔන්න විස පෝපු ඊයක් හීයක් වැදිලා ඔන්න ඊටාම රෝගාතුරු වෙලා ඉන්නවා. විස සහිත ඊය ඊතලයක් වැදිලා හීයක් වැදිලා. ඉතින් මොකද වෙන්නේ? ඉතින් මෙයාගේ ළඟ ඉන්න අය මෙයාව උස්සගෙන වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන යනවා. දැන් මේ විස සහිත ඊතලයක් වෙදිච්ච කෙනෙක් ලෙඩෙක්. ඉතින් මේ තුවාලකාරයවත් එක්කගෙන වෛද්‍යවරයෙක් ළඟට යනවා. ඒ වෛද්‍යවරයා කියනවා මෙන්න මෙහෙම. වෛද්‍යවරයා කියනවා මේ ඊතලයේ විද්ද කෙනා කොයි වගේ කෙනෙක්ද? මේ ඊතලයේ විද්ද කෙනා මොන ගමේද ඉන්නේ? මේ ඊතලය මොන වගේ දෙයකින් හදපු දෙයක්ද? කියලා හොයාගන්නකම් මම මේ ලෙඩාට ප්‍රතිකාර කරන්නේ නැහැ. මෙහෙම කියනවා. දැන් බලන්න බුදුන් වහන්සේගේ උපමාව. කවුරු හරි කෙනෙක් විශේෂයිත ඊතලයක් වැදිලා වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන ගියාම වෛද්‍යවරයා කියනවා මම මේ ලෙඩාට බෙහෙත් කරන්නේ නැහැ මම මේ ඊතලය ගලවන්නේ නැහැ මේ ඊතලයේ විද්ද කවුද කියලා හොයාගෙන එනකම් මේ ඊතලයේ විද්ද කෙනා ජීවත් වෙන්නේ මොන ප්‍රදේශයේද? මේ ඊතලය හදන්න පාවිච්චි කරේ මොන වගේ අමුද්‍රව්‍යද? ඔන්න ඔය ටික හොයාගෙන එනකන් මම මේ ලෙඩට ප්‍රතිකාර කරන්නේ කියලා ඔන්න කවුරු හරි ඔන්න වෛද්‍යවරයා කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අහනවා ලෙඩා මැරෙනවා හැබැයි අර වෛද්‍යවරයාට ඒව හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඊතලේ විද්ද කෙනා අතට අහුවෙන්නේ නැහනේ. අන්න ඒ වගේ කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් බුදුන් වහන්සේ මෙන්න මේ කියන ලෝකයට කෙලවරක් තියනවද? කෙලවරක් නැද්ද? ලෝකේ සදාකාලිකයිද? සදාකාලික නැද්ද? ඔන්න ඔය ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනකම් උත්තර දෙන්නේ නැත්තම් මම මේ ශාසනය පැවිදි වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් එහෙම හිතාගෙන ඉන්නවද? එයාගේ ජීවිතය ගිවිලා මරණයටපත් වෙනවා. නමුත් බුදුන් වහන්සේවට උත්තර දෙන්නේ නැහැ. අපි සමහරලාට කියන්නේ මැරුණත් කියන්නේ නැහැ කියලා. පුද්ගලයා ඒ බලාපොරොත්තුෙන් ඉන්න පුද්ගලයා මිය යනවා නමුත් භාග්‍යතුන් වහන්සේට උත්තර දෙන්න යන්නේ නැහැ. ඉතින් ඔන්න එහෙම සඳහන් කරපු භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ඔන්න දැන් තමයි අපිට පිළිතුර ලැබෙන්නේ. ඇයි භාග්‍යතුන් වහන්සේ මේවට උත්තර දෙන්නේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේ මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේට පිළිතුරු ලබා දෙනවා මාළුන්ගේ පුත්ත මේ ලෝකයේ ඇත්තටම මේ ලෝකයේ සදාකාලිකයිද සදාකාලික නැද්ද ආදී වශයෙන් ඔය එක එකකට තියෙනවන ප්‍රශ්න ඔය ප්‍රශ්න තියෙන තාක් එයාට නිවන් දකින්න බෑ මේ ලෝකයේ සදාකාලිකයිද සදාකාලික නැද්ද මේ ලෝකයට කෙලවරක් තියනවද කෙලවරක් නැද්ද දැන් ඔන්න පින්වත්නි අපි අපෙන් අහලා බලන්න ඕනේ අපේ හිතෙත් ඔය වගේ අදහස් තියනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ දෘෂ්ටි කෙනෙක්ගේ හිතේ තියෙන තාක් එයාට නිවන් දකින්න බෑ. Brahmacharya වාසයක් වෙන්නේ නැහැ. ඒ වගේම එයාට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සියලු දුකෙන් අත මිදෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මාළුන්ගේ පුත්ත මම ප්‍රකාශ නොකරපු දේ ප්‍රකාශ නොකරු විදිහට දරා ගන්න. මං කියන දේ කියන දේ විදිහට දරා ගන්න. මාළුන්ගේ පුත්තට කියනවා මාළුන්ගේ පුත්ත කවදාවත් ඔන්න ඔය ඔයාගේ හිතේ තියෙන දෘෂ්ටිය මේ ලෝකයේ සදාකාලිකද සදාකාලික නැද්ද ආදී වශයෙන් ඔන්න එක්තරා දෘෂ්ටියකින් ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් එයාට ඒ දෘෂ්ටියෙන් ඉන්න තාක් නිවන් දකින්න නම් බෑ. Brahmacharya වාසය සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසා මාළුන්ගේ පුත්ත මම ඒවට උත්තර දෙන්න යන්නේ නැත්තේ මෙන්න මේ කාරණාව නිසා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මාළුන්ගේ පුත්ත ඔන්න දැන් මෙච්චරලා අපිට තිබ්බ ප්‍රශ්නේ. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න යන්නේ නැත්තේ? උන්වහන්සේ ඒ ගැන දන්නේ නැති නිසාද? ඔන්න උන්වහන්සේ දේශනා කරනවා බාලුන්ගේ පුත්ත මං ඒවට උත්තර දෙන්න යන්නේ නැත්තේ මෙන්න මේ නිසා. මොනවටද? කවුරු හරි අහනවා මේ ලෝකේ සදාකාලිකයිද? මේ ලෝකේ දිගින් දිගටම තියෙන දෙයක්ද? එහෙම නැත්නම් මේ ලෝකේ සදාකාලික නැද්ද? මේ ලෝකෙට කෙලවරක් තියනවාද? මේ ලෝකෙට කෙලවරක් නැද්ද? ඔන්න ආදී වශයෙන් කවුරු හරි ප්‍රශ්න අහද්දි මම ඒවට උත්තර දෙන්න යන්නේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා. දේශනාවේ සඳහන් වෙනවා ඒකට හේතු තස්මාතිහ බාලුන්ගේ පුත්ත අභ්‍යාකතංච මේ අභ්‍යාකතතෝ ධාරේත ව්‍යාකතංච මේ ව්‍යාකතතෝ ධාරේත ආදී වශයෙන් සඳහන් වෙලා සිංහල අර්ථ සඳහන් වෙනවා මෙන්න මෙහෙම මං මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න යන්නේ නැත්තේ ඒ ඡේදයේ අවසාන හරිය සඳහන් වෙනවා මෙන්න මේ විදිහට කස්මා චේතම් මාළුන්ගේ පුත්ත මෙයා අභ්‍යා කතා. ඇයි මාළුන්ගේ පුත්ත මං ඒවට උත්තර දෙන්න යන්නේ නැත්තේ? න හේතම් මාළුන්ගේ පුත්ත අත්ත සංහිතම්. මාළුන්ගේ පුත්ත ඔය ප්‍රශ්න වලට මම උත්තර දෙන්න යන්නේ නැත්තේ ඒවා අර්ථ සංහිත නැහැ. ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නා කියලා අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දාදි Brahmacharyaකම් ඒක නිවන පිණිස හේතු වෙන්නේ නැහැ. කෙනෙක්ට නිවන් දකින්න හිත හික්මවා ගන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමෙන් උදව්වක් වෙන්නේ නැහැ. ඒ වගේම මාළුන්ගේ පුත්තු නේතං නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති තස්මාතම් මයා අභ්‍යාකතං ඔන්න පින්වත්නි පිළිතුර එහෙනම් ඇයි භාග්‍යතුන් වහන්සේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ නැත්තේ ඒවට උත්තර දුන්නා කියලා එයාට නිවන පිණිස ඒ පිළිතුරු දැන ගැනීම උදව් වෙන්නේ නැහැ. එයාට සියලු දුකෙන් අත මිදෙන්න ඒ පිළිතුරු උදව් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒවට පිළිතුරු දෙන්න යන්නේ නැහැ. නැතුව නොදන්නාකම නිසා නෙමෙයි. පින්වත්නි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මේ ලෝකයට කෙලවරක් තියනවද? කෙලවරක් නැද්ද? මේ ලෝකේ සදාකාලිකයිද සදාකාලික නැද්ද? ඔන්න වගේ කාරණාවලට උත්තර හොයන්න නෙමෙයි. මිනිස්සුන්ට තියෙන මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න නෙමෙයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. එහෙනම් ඇයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ? මේ දුක් විඳින ලෝක සත්වයාව සියලු දුකෙන් එතර කරලා ඒ නිවන පිණිස ලෝක සත්වයාට ළඟා වෙන්න උදව් කරන්න. මුලින්ම තමන් නිර්වාණ අවබෝධය පසක් කරලා ඉන් අනතුරුව දුක් පීඩා විඳින ලෝක සත්වයාට සියලු දුකෙන් අත මිදී නිවන් දකින්න මඟ පෙන්වන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතකොට බුදු කෙනෙක් මේ ලෝකය ගැන කොච්චර දේවල් දැනන් හිටියත් නිවන පිණිස උදව් වෙන ටික විතරයි කියන්නේ. අනිත් ටික කියන්න යන්නේ නැහැ. ඇයි කියන්න යන්නේ නැත්තේ? අර්ථයක් නැති නිසා. අන්න බලන්න. තේරුමක් නැහැ. ඒ ගැන දැනගත්තා කියලා නිවන් දකින්න උදව්වක් ලැබෙන්නේ නැහැ. එහෙනම් බුදු කෙනෙක් මේ ලෝකේ හැමදේම දැනගත්තත් ඔන්න අපිට දැන් උත්තරේ හම්බ වෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන, ලෝකයේ දිගපළල ගැන ජීවයයි ශරීරය කියන දෙකක්ද එකක්ද ආදී වශයෙන් අහන ප්‍රශ්නවලට ඇයි බුදු කෙනෙක් පිළිතුරු ලබා දෙන්න යන්නේ නැත්තේ? නොදන්නාකම නිසා නෙමෙයි. අපි උන්වහන්සේව හඳුන්වන්නේ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ කියලානේ. සියල්ල දන්නා සියල්ල දක්නා උන්වහන්සේ ගැන දන්නවා. ලෝකයේ දිගපළල ගැන උන්වහන්සේට දේශනා කරන්න පුළුවන්. නමුත් කවුරු හරි කෙනෙක් ඒ ගැන අහද්දි බුදුන් වහන්සේයි උත්තර දෙන්න යන්නේ නැත්තේ. ඒක නිවන පිණිස උදව් වෙන්නේ නැහැ. එයාට සියලු දුකෙන් අත මිදිලා හිත සුවපත් කරගන්නේ ඒ ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමෙන් උදව්වක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුවරු ඒ ගැන දේශනා කරන්න යන්නේ නැහැ. ඒ වගේම ඔන්න එහෙනම් අපිට ඒකට උත්තරේ හම්බ වුණා. බුදුරජාණන් වහන්සේවට උත්තර දෙන්න යන්නේ නැත්තේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේට සඳහන් කළා නිවන පිණිස හේතු වෙන්නේ නැති නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බුදුන් වහන්සේ ඒවට උත්තර දෙන්න යන්නේ නැහනේ. භාග්‍යතුන් වහන්සේ එහෙනම් මොනවාද දේශනා කරන්නේ? ඔන්න ඔය කියන දේවල් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මොන දේවල්ද? මේ ලෝකෙට කෙලවරක් තියනවද? කෙලවරක් නැද්ද? මේ ලෝකේ සදාකාලිකයිද? සදාකාලික නැද්ද? ජීවය ශරීරය කියන්නේ එකක්ද? ජීවය ශරීරය කියන්නේ දෙකක්ද? ඔය ප්‍රශ්නවලට භාගතුන් වහන්සේ උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ ගැන භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. නමුත් භාගතුන් වහන්සේ මෙන්න මේ ගැන දේශනා කරනවා. ඔන්න. මොන ගැන? මොනා ගැනද? මොන දේ ගැනද දේශනා කරන්න කියලා දේශනාව අවසානයේ සඳහන් කරනවා. පාලුන්ගේ පුත්ත මා මා විසින් වැලිත් කිමෙක් ව්‍යාකත ව්‍යාකෘත දෙයක් මම මාළුන්ගේ පුතු මම දේශනා කරන්න මෙන්න මේවා. මොනවාද? මාළුන්ගේ පුත්‍රය මේ දුකයි මා විසින් ව්‍යාකෘතය. මේ දුක්ඛ සමුදයයි මා විසින් ව්‍යාකෘතය. මේ දුක්ඛ නිරෝධයයි මා විසින් ව්‍යාකෘතය. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදායයි මා විසින් ව්‍යාකෘතය. ව්‍යාකෘතයි කිව්වේ මම ඒවට තමයි පිළිතුරු සපයන්නේ. ඒවා තමයි මම දේශනා කරන්නේ. මොනවාද? දුක දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය බුදුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා මාළුන්ගේ පුත්ත මම දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි මොකද්ද මේ දුක කියන්නේ ඒක මම දේශනා කරනවා මොකද්ද ඇත්තටම මේ දුකට හේතුව ඒක මම දේශනා කරනවා දුකෙහි නැති කිරීම කියන්නේ මොකද්ද දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? ඒක මම දේශනා කරනවා. සහ දුක නැති කිරීමේ මඟ පිළිවෙත. දුක නැති කරන ක්‍රමවේදය. ඒක මම දේශනා කරනවා. ඒ වගේම භාගතුන් වහන්සේ සඳහන් කරනවා ඇයි ඒව මම දේශනා කරන්නේ? දැන් භාගතුන් වහන්සේ මුලින් සඳහන් කළානේ මාළුන්ගේ පුත්තු ස්වාමින් වහන්සේට මාළුන්ගේ පුත්තු ලෝකය සදාකාලිකයිද ආදී වශයෙන් අහන ප්‍රශ්නට මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඒකට හේතුව ඒක නිවන පිණිස හේතු වෙන්නේ නැති නිසා. නමුත් මම දේශනා කරනවා චතුරාර්ය සත්‍ය. ඒකට හේතුව ඔන්න. ඒ දේ දේශනා කරන හේතුවක් සඳහන් කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ මම කරන දේශනාව අර්ථ සංහිත වෙයි. ඒක අර්ථවත්. කෙනෙක්ට යමක් ඒකෙන් ලැබෙනවා. ඒ නිසා මම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම තෙල මග බඹසරට හේතු වෙනවා. කෙනෙක්ට සියලු දුක් ඉවත් කරගන්න සියලු දුකෙන් අත මිදෙන්න බඹසර වෙසෙන්න චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ කරන දේශනා උදව් වෙනවා. ඒ නිසා මම ඒ ගැන දේශනා කරනවා. කෙටියෙන්ම කිව්වොත් නිවන් දකින්න කෙනෙක්ට උදව් වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කරන දේශනාවයි. එහෙනම් දේශනාවේ මේ මාළුන්ගේ පුත්‍ර චූල මාළුන්ගේ සූත්‍රය තුල අපිට සංක්ෂිප්තයක් හිතට ගන්න පුළුවන් බුදු කෙනෙක් දන්න හැමදේම දේශනා කරන්න යන්නේ නැහැ. විශේෂයෙන් ඔය අහන ප්‍රශ්න මේ ලෝකයේ දිගපළල ගැන ප්‍රශ්න මේ ලෝකේ සදාකාලිකයිද නැද්ද? කවද්ද මේ ලෝකේ විනාශය සිද්ධ වෙන්නේ? ඒ ගැන බුදු කෙනෙක් දේශනා කරන්න යන්නේ නැහැ. නොදන්න නිසා නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ ඒවට උත්තර සපයන්න නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ ඇයි එහෙනම්? දුක් විඳින ලෝක සත්වයාට ඒ දුකෙන් අත මිදෙන්න ක්‍රමවේදය කියලා දෙන්න. උන්වහන්සේ ඊට අදාළ ධර්ම දේශනාව සිද්ධ කරනවා. ඊට අදාළ ක්‍රමවේද දේශනා කරනවා. ඊට පටහැනි දේශනා උන්වහන්සේ සිද්ධ කරන්නේ නැහැ. මොකද උන්වහන්සේ ඇයි ඒව දේශනා කරන්නේ නැත්තේ? ඒක නිවන පිණිස හේතු වෙන්නේ නැති නිසා. උන්වහන්සේ නිවන් දකින්න ධර්මයේ දේශනා කරන්නයි ලෝකයට පහළ වෙන්නේ. ඊට පටහැනි දේවල් උන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. බලන්න උන්වහන්සේ මේ විදිහට මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ මේ දේශනාව අහලා ඉතාම සතුටටපත් වෙනවා. දැන් හිතන්න පින්වත්නි මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙත් තරම් භාග්‍යතුන් වහන්සේ ළඟට ආවේ භාග්‍යතුන් වහන්සේ මේකට උත්තර දුන්නොත් මොනාටද මේ ලෝකයේ සදාකාලිකයිද ආදී වශයෙන් අහන ප්‍රශ්න වලට භාගතුන් වහන්සේ උත්තර දුන්නොත් මම පැවිද්ද ඉන්නවා. උත්තර දුන්නේ නැත්නම් මම පැවිද්දෙන් යනවා. එහෙම හිතාගෙන නෑ නමුත් උන්වහන්සේ උත්තර දුන්නේ නෑ නමුත් මාළෝක පුත්තු ස්වාමීන් වහන්සේ පැවිද්දෙන් ගියේ නෑ. උන්වහන්සේ මේ දේශනාව අහලා සතුටු වෙනවා. මේ බුදු වදන් අහලා උන්වහන්සේ සතුටු වෙනවා. එහෙමයි දේශනාව අවසන් වෙන්නේ. උන්වහන්සේට අන්න බලන්න මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේගේ හිත වෙනස් වුණා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එක්ක. උන්වහන්සේ පිළිවෙලින් මාළුන්ගේ පුත්තට බලන්න මුහුණ දුන්න ආකාරය මුලින්ම මාළුන්ගේ පුත්තට ක්‍රමානුකූලව පිළිතුරු ලබා දෙද්දී මුලින්ම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරා මාළුන්ගේ පුත්ත දැන් ඔයා කියන ওই ප්‍රශ්නට මම උත්තර දුන්නොත් විතරයි පැවිද්ද ඉන්න ඉන්නේ කියලා. අපි අතර කලින් එහෙම එකඟතාවක් තිබ්බේ නෑනේ. උන්වහන්සේ නිර්භයව උත්තර දෙන හැටි බලන්න. බලන්න නායකයෙක්. තමන්ගේ ශ්‍රාවකයන් ඉදිරියේ නායකත්ව පෞරුෂය පේන හැටි. උන්වහන්සේ කෙලින්ම ඍජු අහනවා ඔය වගේ ප්‍රශ්න වලට මම උත්තර දුන්නේ නැත්නම් ඔයා පැවිද්දෙන් යනවා කියන්න. ඔයා පැවිද්දට ආවේ ඕවට මං උත්තර දෙයි කියලා එකගතාවකින් නෙමෙයි. එහෙනම් මොකද්ද මේ කරන සාකච්ඡාව? මොකද්ද මේ දරණ මතය? එහෙම උන්වහන්සේ තදින් ඒ ගැන මුලින්ම ආමන්ත්‍රණය කරලා ඉන්න අනතුරුව ක්‍රමානුකූලව කියලා දුන්නා. කවදාවත් බුදු කෙනෙක් අතින් ওই ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක් අතින් කවදාවත් ඒ ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ ඒකට පිළිතුරු ලබා දුන්නා. ඒකට හේතුව. ඇයි මං බුදු කෙනෙක් ඇයි ඒවට උත්තර දෙන්නේ නැත්තේ? ඒවා නිවන පිණිස හේතු වෙන්නේ නැති නිසා. ඒ වගේම උන්වහන්සේ දේශනා අවසානයේ සඳහන් කළා මාළුන්ගේ පුත් ඒ ප්‍රශ්න වලට මම උත්තර සපයන්න යන්නේ නැති වුණාට මම යමක් දේශනා කරනවා. මොකද්ද මම දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය. පින්වත්නි, බුදුදහම අපිට ඕන වෙන්නේ මේ ලෝකේ දිගපළල හොයන්න නෙමෙයි. එහෙනම් මේ ලෝකයෙන් එතර වෙන්නයි. ලෝකේ දිගපළල හොයන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් බුදුදහමේ උත්තර නැහැ. බුදුන් වහන්සේ ඒ ගැන කිව්වේ නැහැ. නිවන් පිණිස හේතු වෙන්නේ නැති නිසා. කාට හරි මේ ලෝකයෙන් එතර වෙන්න ඕන නම් බොහෝ දෙනා ලෝකේ දිගපළල හොයද්දී කාට හරි ඕන නම් මේ ලෝකයෙන් එතර වෙන්න. සියලු දුක් නිමා කරගන්න. එයාටයි බුදුදහම. එහෙනම් පින්වත්නි බලන්න, ඊටාම පැහැදිලිව බුදුදහමේ දේශනාව ගැනත් කියවෙන ගම බුදුරජාණන් වහන්සේගේ පෞරුෂයත් හෙළිදරව් කෙරෙන ගම උන්වහන්සේගේ නායකත්ව ගුණාංග පවා හොඳට හෙළිදරව් වෙන චූල මාළුන්ගේ සූත්‍ර දේශනාවයි අපි සාකච්ඡා කළේ නියමිත කාලය අවසන් වෙනවා එතකොට සූත්‍ර දේශනාව සංක්ෂිප්තව අපි සාකච්ඡා කරලා අවසන් කළා තවදුරටත් විස්තරාත්මකව දැනගන්න මේ දේශනාව අධ්‍යයනය කරන අවස්ථාව තියෙනවා. අපි හොඳට අවසාන වශයෙන් අදිෂ්ඨානයක් ඇති කරගමු. අදහසක් ඇති කරගමු. බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනාටයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සියලු දුකෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනාටයි. උන්වහන්සේ සඳහා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කළා තාමත් අපි අතරේ ධර්මයේ තියෙනවා. ඒ නිසා අපි හොඳට හිතට ධාරණය කරගන්න ඕනේ. අපි බුදුදහම පාවිච්චි කළ යුත්තේ ලෝකයේ දිගපළල හොයන්න නෙමෙයි ලෝකයෙන් එතර වෙන්නයි. එහෙනම් අපි හොඳ අදිෂ්ඨානයක් ඇති කරගමු. අද දවසේ චූල මාළුන්කිය සූත්‍රයයි මේ විදිහට අපි සාකච්ඡා කළේ. උන්වහන්සේ ශ්‍රාවකයන් ඉදිරියේ නිර්භයව පිළිතුරු ලබා දුන්න හැටි උන්වහන්සේගේ නායකත්වය පෞරුෂය ඉතාම හොඳින් කැපී පෙනෙන දේශනාවකට හුම්කම් දෙන්න ලැබුණා ධර්මය හරහා බුදුන් වහන්සේව අඳුන ගන්න ලැබෙන දේශනාවකට අපි සවන් දෙන්න ලැබුණා සවන් දුන්න ටික වෙලාව ඒ වගේම බුද්ධ දේශනාව තුල කියලා දෙන්නේ නැත්තේ මොනාද කියලා දෙන්නේ මොනාද කියලා ඊටාම හොඳින් පැහැදිලි කරන දේශනාවක් ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ විදිහට මෙනෙහි කරමින් සාකච්ඡා කරමින් ශ්‍රවණය කරමින් සියලු ආකාරයෙන් ගස් කර ගන්නට දුණු සියලුම පුණ්‍ය ශක්තිය අපි හැම දිනාටම මේ බුද්ධ ශාසනයෙන් ලැබෙන උතුම්ම පිහිට නිර්වාණ අවබෝධයේ පිණසම මේ සියලු පින් අපි හැම දිනාටම හේතු උපනිශ්‍රේ වේවා උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.